සනත් මහත්මයා ඔබතුමාට මයික් එක ඔන් කරන්න පුළුවන්ද ඔය පැත්තේ? ස්වර්ණවංශ ඇහෙනවද? ඇහෙනවා. ඔව්. ස්වර්ණවංශ ලෝභ දේශ මොහ නිසා දුක්ඛතා තුනක් ඇති වෙනවනේ විපරිමාණ විපරිණාම දුක්ඛතා දුක දුක්ඛතා සංස්කාර දුක්ඛතා කියලා. ඒ තුන අඳුරාගන්නේ අපි මේ මොන මේ වේදනාස්කන්ධ ධර්මාස්කන්ධ වේදනාස්කන්ධ මේ වේදනාස්කන්ධින්ද ධම්මාස්කන්ධින්ද දැන් ඒ දුක්ඛතා තුනම ඇති වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ නිසාම නෙමෙයි. දැන් දුක්ඛ දුක්ඛ කියලා කිව්වන් පස්සේ ප්‍රකටව දැනෙන කාය පීඩා ආදිය. එතකොට කාය පීඩා ආදිය දැනෙන්නේ ලෝභ ද්වේෂ මෝහ නිසාම නෙවෙයි. රහතන් වහන්සේටත් කාය පීඩා දැනෙනවා. බුදුහාමුදුරන්ටත් කාය පීඩා දැනෙනවා. මුගලන් හාමුදුරන්ට හොරු කරනකොට කාය පීඩා දැනෙනවා. හැබැයි උන්වහන්සේට ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ද්වේෂයක් ඇති වුණත් නැතත් ලෝභයක් තිබුණත් නැතත් මෝහයක් තිබුණත් නැතත් කයින් කටුක අරමුණ ගන්නෙ දුක්ඛ විදියට. එතකොට කටුක දුක්ඛයක් කයින් ගන්නවා නම් දුක්ඛ වේදනාවක් තියෙනවනේ ඒකට තමයි දුක්ඛ දුක්ඛ කියන්නේ. එතකොට විපරිණාම දුක්ඛ කියලා කියන්නේ හටගත් දේ වෙනස් වෙනවා. ඒක අපේ ලෝභ ද්වේෂ මෝහ නිසා නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක කොහොමවත් හටගත්තු දේ වෙනස් වෙන එකේ ධර්මතාවය. ඊළඟට සංඛාර දුක්ඛ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ දේවල් හේතුප්‍රත්‍යයෙන් හට ගන්නා බව. ඒකත් අපේ ලෝභ ද්වේෂ නිසා නෙමෙයි හටගන්නේ. ඒ නිසා දුක්ඛ දුක්ඛයවත් විපරිණාම දුක්ඛයවත් සංඛාර දුක්ඛයවත් හටගන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ නිසාමයි කියලා කියන්නට බෑ. ඒවා සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ. හැබැයි ක්ලේශ දුක්ඛය හටගන්නේ ඒකත් සංස්කාර දුක්ඛයක් තමයි. ක්ලේශ දුක්ඛය කියන කොටස හටගන්නේ ලෝභ ද්වේෂ මෝහ නිසා. ඒ නිසා ලෝභ ද්වේෂ මෝහ දුරු කළාම ක්ලේශ දුක්ඛය අහෝසි. හැබැයි අර දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ ඒවා අහෝසි වෙන්නේ පිරිනිවන් පෑමත් එක්කලා පංචස්කන්ධ නිරෝධයත් එක්කලා. මම හිතන්නේ ඔබතුමාට පැහැදිලි වෙන්න ඇති කියලා. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි.